ආනාපානසති සූත්‍රය අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ වගේම විශේෂයෙන්ම ආනාපාන සතිය අලලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විවිධ සූත්‍ර දේශනා රාශියක් අපිට ආනාපාන සංයුක්තය කියලා සංයුත්ත නිකායේදීත් හම්බ වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි බොහෝ දෙනෙක් ආනාපාන සතිය මූල කර්මස්ථානය කරගෙන භාවනාව කරගෙන යන නිසා අපි අදහස් කළා දේශනා මාලාවක් වශයෙන් මේ ආනාපාන සතිය මුල් කරගෙන යම් ධර්මදේශනා කීපයක් පවත්වන්න. එතකොට අපි ගියවර ඒ ධර්මදේශනා මාලාවේ පළවෙනි දේශනාව පැවැත්තුවා. ඒකෙදී අපි විශේෂයෙන් මතක් කරගත්තේ එහි නිදාන කතාව ඊළඟට කායානුපස්සනා කොටස. අපි නැවතත් අපේ මතකයේ පොඩ්ඩක් අවදි කරගත්තොත් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මිගාරමාතු ප්‍රාසාදයේ වාසය කරනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ දකිනවා මේ ස්තවිර භික්ෂුන් වහන්සේලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා නවක භික්ෂුන් වහන්සේලාට හොඳින් අවවාද අනුශාසනා කරනවා. ඉතින් මේක දැකපු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මම මේ අවස්ථාවේදී චාරිකාවේ වඩින්න සියලුම භික්ෂුන් වහන්සේලා කැඳෙව්වොත් මේ කරගෙන යන වැඩ කටයුත්තට බාධා වෙන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් මේ වස් කාලය අවසන් වුණත් චාරිකාවේ වඩින් නැතුව මෙම ස්ථානයේම තව ටික කාලයක් වැඩ සිටියොත් හොඳයි කියලා ඔන්න පණිවිඩයක් යවනවා. භික්ෂුන් වහන්සේලාට දැනුම් දෙනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා මේ බව දැනගෙන තවදුරටත් මේ නවක භික්ෂුන් වහන්සේලාට හොඳින් කර්මස්ථාන දෙනවා ඊළඟට අවවාද අනුශාසනා කරනවා. ඉතින් මේ ස්තවිර භික්ෂුන් වහන්සේලා අතර සාරිපුත්ත මොග්ගල්ලාන මහා ආනන්ද කොට්ටිත ආදී බොහෝම ප්‍රබල මහා සාමීන්ද්‍රයන් වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් මේ මහා සාමීන්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබන නවක පැවිදි පිරිස් සීලෙන් ඊටාම හොඳින් දියුණු වෙනවා, සමාධියෙන් ඊටාම හොඳින් දියුණු වෙනවා. ඉතින් කාලයක් යනකොට උන්වහන්සේලා සෝවාන් ආදී මාර්ගඵලයන්ට පවාපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට කල්පනා කරනවා දැන් තවදුරටත් මේ භික්ෂුන් වහන්සේලාට උතුම් අරහත්ත්වය දක්වාම එහෙම නැත්නම් ඊට වඩා අඩු මට්ටම්වල ඉන්න පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට යම් අධිගම මට්ටම දක්වා වැඩෙන්න යම්කිසි කර්මස්ථානයක් මමත් අනු උන්වහන්සේලාට අනුග්‍රහ පිණිස දේශනා කළා නම් හොඳයි කියලා බුදුරජාණන්සේ බලනවා මේ මේ භික්ෂුන් වහන්සේලා මොන මොන කර්මස්ථානවලද දැන් නියැලිලා ඉන්නේ. ඉතින් ඇතම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන භාවනාවන් වඩනවා. ඇතම් කෙනෙක් සතර ඉද්ධිපාද ධර්මයන් වඩනවා. ඇතැම් කෙනෙක් සතර සම්‍යක් ප්‍රධාන ධර්මයන් වඩනවා. ඇතැම් කෙනෙක් සප්තබොජ්ජංග ධර්මයන් වඩනවා. ඇතැම් කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයට අදාළව භාවනාවන් දියුණු කරනවා. ඇතැම් කෙනෙක් මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන ඒ සතර බ්‍රහ්ම විහාර භාවනා දියුණු කරනවා. මේ විදිහට බුදුරජාන් වහන්සේ දකිනවා මේ පිරිස අත අත්පේ පිරිස අතර විවිධාකාර භාවනා ප්‍රගුණ කරන පිරිස් ඉන්නවා. එතකොට මේ සියලු දෙනාටම ගැලපෙන්න යම්සේ කර්මස්ථානයක් දෙනවා නම් හොඳයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී මේ ආනාපාන සතිය දේශනා කරන්නේ. දැන් මේ ආනාපාන සතිය පින්වත්නි අංග 16කින් එහෙම නැත්නම් අදියර 16කින් යුක්ත කළා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අදියර 16 බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ විසින්ම සතර සතිපට්ඨානයන්හිලා බෙදලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ අධීර 16 මුල් හතර කායානුපස්සනා කොටසට අයත් වෙන බව බුදුරජාන් වහන්සේම පෙන්වලා දෙනවා. ඊළඟ හතර වේදනානුපස්සනාවට අයත් වෙන බව බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟ හතර චිත්තානුපස්සනාවට අයත් වෙන බවත් අන්තිමට එන හතර ධම්මානුපස්සනාවට අයත් වෙන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒක නිසා මම මාතෘකා වශයෙන් තබාගත් ඒ පාඩය බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. ඒ කියන්නේ යම්සි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ උගන්වන ආකාරයට මේ 16 ආකාරයෙන් ආනාපාන සතිය වඩනවා නම් එහි නියැලෙනවා නම් කැප වෙලා භවනා කරනවා නම් ඒ අය මේ ආනාපාන සති කියන එකම කර්මස්ථානය හරහාත් සතර සතිපට්ඨානයම දිනු කරනවා. එතකොට මේ ආනාපාන සතියෙන්මයි මේ සතර සතිපට්ඨානය දිනු වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් සතර සතිපට්ඨානයේ භාවනා ක්‍රම රාශියක් තියෙනවා. දැන් කායානුපස්සනා කොටස ගත්තත් ඉරියාපත පබ්බේ තියෙනවා. ඊළඟට සම්පජඤ්ඤ පබ්බේ තියෙනවා. ආනාපාන සතියක් තියෙනවා. ඊළඟට කායගත සතිය තියෙනවා. නව සීවතික භාවනාවකුත් තියෙනවා. මේ විදිහට අංග 14ක් මේ කායानुපස්සනා කොටසේම තියෙනවා. එක අතකින් කර්මස්ථාන 14ක් කායानुපස්සනා කොටසේම තියෙනවා. ඊළඟට වේදනානුපස්සනාව වෙනම තියෙනවා. චිත්තානුපස්සනාව තියෙනවා. ධම්මානුකස් ධම්මානුපස්සනා කොටසෙත් කොටස් කීපයක්ම තියෙනවා. නීවරණ පබ්බේ වශයෙන් නීවරණ සම්බන්ධයෙන් භාවනා කරන විදිහක් පෙන්නනවා. ආයතන වශයෙන් භාවනා කරන විදිහක් පෙන්නනවා. ස්කන්ධයන් වශයෙන් භවනා කරන විදිහක් පෙන්නනවා. ඊළඟට සත්‍යවන් සත්‍යයන් වශයෙන් සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් භවනා කරන විදිහකුත් පෙන්නනවා. එතකොට මේ සතර සතිපට්ඨානයන්හි තියෙන මේ සියල්ල බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් කැටි කරලා තමයි මේ ආනාපාන සති කියන මේ එකම කර්මස්ථානයේහිලා අපිට වෙන්නලා දීලා තියෙන්නේ. එතකොට එක අතකින් අපි මේ යන භාවනා මාර්ගය මේ ක්‍රමය හරහා සරල වෙනවා. මොකද ඇතම් කෙනෙකුට ඉතින් මේ සියල්ල දැනගෙන සතර සතිපට්ඨානයන් හිතියන මේ සියලු විස්තර දැනගෙන සතර සතිපට්ඨානයන් ප්‍රගුණ කරන එක ඇතම් විට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ බුදුරජාන් වහන්සේ කියලා දෙන්නේ ඊට වඩා සරල මාර්ගයක්. හැබැයි මේ මාර්ගය අනුගමනය කළත් සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු වෙන බව බුදුරජාන් වහන්සේම කියනවා. ඒ නිසා මේක බුද්ධ භාෂිතයක්. කෙනෙකුට මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය විමසලා බලන්න පුළුවන්. ඒකෙදි එතකොට මේ බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ආනාපාන සති කියන එකම කර්මස්ථානය මේ උන්වහන්සේ කියන විදිහට පෙන්වලා දෙන විදිහට යම්සි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් එතකොට ඒ තැනත්තට පුළුවන් වෙනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන්ම ප්‍රගුණ කරන්න. ඊළඟට මේ දේශනාවේදී එනවා චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුඩී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. එතකොට දැන් මේ ආනාපාන සතිය හරහා ඔන්න සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. ඊළඟට කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් කෙනෙක් වඩනවා නම් අන්න සප්ත බොජ්ජංග ධර්මයන් ඒ හරහා දියුණු වෙන බවයි. එතකොට මේ අපි පස්සේ ඊළඟ දේශනා මාලාවේදී දේශනා මාලාවේ ඊළඟ අධීරවලදී අපි මේවත් විමසලා බලමු කොහොමද මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරද්දී බොජ්ජංග ධර්මයන් දිනු වෙන්නේ කියලා. ඊළඟට මේ දේශනාවේ බුදුරජාන් වහන්සේ අගට කියන්නේ සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විඥා විමුක්තිං පරිපූර්ණති කියලත් මේ අපි බලාපොරොත්තු වෙන ඒ යම් අවබෝධයක් විඥා විමුක්ති කියන ප්‍රඥාව සියලු කෙලෙසුන්ගෙන් මිදීම කියන ඒ යම්සේ බලාපොරොත්තු වෙන ඉලක්කයක් සපුරා ගන්න මේ සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කිරීම හරහා හැකි වෙන ආකාරයයි බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට එකක් දිනු කළා හතරක් දිනු වෙනවා. එකක් දිනු කිරීමෙන් හතරක් දිනු වෙනවා. හතරක් දිනු කිරීමෙන් හතක් දිනු වෙනවා. හතක් දිනු කිරීමෙන් දෙකක් දිනු වෙනවා. මොනවාද එකක් දිනු කිරීමෙන් හතරක් දිනු කරන්නේ? ආනාපාන සතිය දිනු කිරීමෙන් සතර සතිපට්ඨානයක් දිනු වෙනවා. හතරක් දිනු වීමෙන් හතක් දිනු වෙන්නේ කොහොමද? සතර සතිපට්ඨානයක් දිනු වීමෙන් සප්ත බොජ්ජංග ධර්මයක් දිනු වෙනවා. ඊළඟට හතක් දිනු වීමෙන් දෙකක් දිනු වෙනවා. ඒ මොකද්ද? සත්ත බොජ්ජංග ධර්මයන් දිනු වීමෙන් විඥා විමුක්ති කියලා ධර්මතා දෙකක් දිනු වෙනවා. එතකොට අපේ බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වෙන ඒ නිවන් මාර්ගය බුදුරජාන් වහන්සේ බොහොම සරල පැහැදිලි විදිහට මේ ආනාපාන සති සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. අපි එතකොට ගිය ගිය වාරයේදී සාකච්ඡා කළා කායානුපස්සනා කොටස. මේ කොටස එන්නේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මම මේ කිව්වේ අර ආස්වාසයට විතරක් අදාළව. ඒ කියන්නේ කෙනෙක් මේ ආස්වාස ප්‍රස්වාසය ගැන ඔන්න අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නකොට ඒ තැනත්තාට මේ ආස්වාසය දැන් හොඳට දිගට වැටෙන ආකාරයක් දිගට පවතින ආකාරයක්. එහෙම නැත්නම් මේ කලින් ආස්වාසයට වඩා දැන් ආස්වාසය ටිකක් වැඩි කාල පරතරයක්, වැඩි කාල පරාසයක් පවතින බව Tamanට තේරෙන්න ගන්නවා. එතකොට ඒක තමයි මේ දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. එයා මේක මේ සරලව දැනගන්නවා. එතන වැඩි මුකුත් විස්තර නැහැ. නමුත් මේ කලින් හුස්ම වඩා දැන් හුස්ම දිගයි. ඒ කියන්නේ කාල පරාසය වැඩි. කලින් හුස්ම රැල්ල එහෙම නැත්නම් ආශ්වාසය වැටෙන්න විනා තප්පර 30ක් ගත වුණා නම් දැන් මේ ආශ්වාසය ඔන්න තප්පර 40ක් ගත වෙලා. තප්පර 50ක් තප්පර 60ක් ගත වෙලා. මොකද එතකොට Tamanට තේරෙනවා මේ කලින් Taman අත්දකපු ආශ්වාසයට වඩා දැන් මේ වර්තමානයේ අත්දකින ආස්වාසය දිගයි කියලා. ඔය ආකාරයෙන්ම රස්සං වා අස්සසන්තෝ රස්සං ආස්සසාමීති පජානාති. ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කලින් යම්සේ ආස්වාසයක් පැවතුණා ටිකක් දිග කාලයක්. දැන් මේ පැවතින ආස්වාසය ටික කෙටි කලකින් අවසන් වුණා. එතකොට මේ තනත්තා මේ යෝගාවචරය තේරුම් ගන්නවා කලින් ආස්වාසයට මේ සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච ආස්වාසය කෙටි. ඊළඟට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් අපි කෙනෙක් මේ ආස්වාස ප්‍රස්වාසය දැකගනිමින් හොඳින් භවනා කරගෙන යනකොට අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ වැටෙන්නේ ගොරෝසු මැද කොටස විතරයි. එනිසා කෙනෙක් උත්සාහවත් වෙන්න ඕනේ මේ Tamanට මගහැරිච්ච ඊතා සියුම් කොටසුත් දැක ගන්නා සුළුව. ඒ කියන්නේ අපි ආස්වාසයේ හම්බු වෙච්ච මැද කොටසෙන් සෑහීමකටපත් නොවි අපේ අවධානය යොමු කරන්න ඕනේ කොහොමද මේ ආස්වාසය පටන් ගත්තේ. මට දැනට තේරලා තියෙන්නේ ආස්වාසයේ මේ මැද කොටසයි. තාම මට මේ මුලම කොටස අහුවෙලා නැහැ. මුලම කොටස තේරිලා නැහැ. ඒ නිසා මේ යෝගාවචරය උත්සාහවත් වෙනවා තමන්ට මගහැරිච්ච තමන්ට නොදැනී පටන් ගත්ත ඒ මුල දැක ගන්නා සුළුව. ඒ මුල දැක ගැනීමට තමන්ගේ අවධානය බොහොම තීක්ෂණව යොදනවා. තමන්ගේ සතිය තියුණු කරනවා. සියුම් කරනවා. ඔන්න සතිය සියුම් වෙන්න සියුම් වෙන්න තියුණු වෙන්න තියුණු වෙන්න අර තමන්ට මුලින් නොවැටහිච්ච ආස්වාසේ මුලම සියුම් කොටස කොටසත් වැටහෙන්න පටන් ගන්නවා. මේකේ අමතර වාසියක් වශයෙන් දැන් මේ සතිය තියුණු නිසා සතිය බොහොම සියුම් නිසා මුල කොටස විතරක් නෙමෙයි මේකේ අතුරු ඵලයක් වශයෙන් අර සියුම් වෙච්ච අග කොටසත් එයාට තේරෙනවා. එතකොට මේ අපි මුල දකින්නයි උත්සාහවත් උනේ. හැබැයි මුල දැක ගැනීමේ ප්‍රයත්නයේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ යෝගාවචරයට මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ අග කොටස අවසන් වෙන කොටසත් දැක ගැනීමේ ඔන්න වාග්ය ලැබෙනවා. එතකොට මේ යෝගියාට පුළුවන් වෙනවා ආස්වාසය කොහොමද ඊ타ම සියුම්ම මුලින් මුකුත්ම නොදැනී තිබිලා ඔන්න ඊ타ම සියුම්ම මේ ආස්වාසය කොහොමද පටන් ගන්නෙ ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ දැනෙන ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද ඒ හොඳට දැනීම වැඩි වෙලා යම් උච්ච ස්ථානයකට පැමිණිලා නැවත කොහොමද ඒ දැනීම ඊ타ම සියුම් වේගන යන්නේ සියුම් වේගන ගිහිල්ලා නොදැනෙන මට්ටමකට යන්නේ කොහොමද කියලා මේ ආස්වාසයේ මුලුල්ලම එයා දැක ගන්නවා. ඊළඟට ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර තියෙන යම්කිසි හිස්තැනක් වගේ ප්‍රදේශයකුත් සමහර විට කෙනෙකුට අහු වෙනවා. එහෙමත් ඒකත් පසු වුණාට පස්සේ ඔන්න ප්‍රස්වාසයේ තියෙන බොහොම සියුම් ආරම්භය එයාට තේරෙන්න ගන්නවා. ඒ සියුම්ව දැනෙන දැනීම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඔන්න ප්‍රාශ්වාසයේ හොඳට දැනෙන ප්‍රදේශයක් එනවා. ඒ හොඳට දැනෙච්ච ප්‍රදේශය පසු වුණාට පස්සේ ඊටාම සියුම් වෙන ආකාරය, ඒ දැනීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ආකාරය Tamanට තේරිලා ඔන්න ප්‍රාශ්වාසයත් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මේ විදිහට පින්වත්නි එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙනවා. නාසිකා අග්‍රය ප්‍රදේශයේ හිත රඳවගෙන වෙනත් කිසිම තැනකට හිත යොදවන්නේ නැතුව ඒකටම নিমগ্ন වෙලා ඒ තුලම බැසගෙන මේ නාසිකාග්‍රය පසු කරගෙන යන හුස්ම රැල්ලේ ආරම්භයත් මැද ප්‍රදේශයත් අවසානයත් ඊළඟට ශරීරයේ තුලින් පිටට යන ප්‍රස්වාසයේ ආරම්භයත් මැද කොටසත් ප්‍රස්මේ අවසානයත් කියන මේ මුලුල්ලම දැක ගන්න ඒ යෝගියාට පුළුවන් වෙනවා මෙහෙම හොඳින් එයා මේ කාත් මේ කටයුත්ත සාර්ථකව කළා නම් ඒ හරහා මේකේ තියෙන එක අතකින් හරීම සුන්දර කාලයක් එමනම් සුන්දර අවධියක් තමයි මේ ආස්වාස ප්‍රස්වාසය ඔන්න සංසිඳෙන්න ගන්නවා. අර කලින් තිබිච්ච වගේ තරම්වත් දැන් දැනෙන්නේ නැහැ. දැන් ඉතින් කෙනෙක් හිතනවා දැන් සතිය මදි වෙලාද? සතිය දුරු වෙලාද? මගේ භවනාව වැරදිලාද කියලා හිතනවා. නමුත් Taman හොඳට භවනා කටයුත්ත සාර්ථකව කරගෙන ගියා නම් මෙතෙන් මේ සතිය දුර්වල වීමක් නෙමෙයි වෙන්නේ. ඒ වෙනුවට මේ අරමුණ එක්තරා අන්දමකින් ගෙවි යාමක් එහෙම නැත්නම් Tamanට සංඥා ගන්න බැරි මට්ටමකටපත් වීමක් මෙතෙන්ද සිද්ධ වෙන්නේ. එතකොට අපි අරමුණ මාරු කරන්නේ නැතුව මේ අරමුණේම බොහෝම හික්මෙන්න එහෙම නැත්නම් මේ අරමුණේම හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනත් බොහෝම පරිස්සමෙන් පාවිච්චි කරලා තියෙන බව තේරෙනවා. මොකද මුලදී දිග බව කෙටි බව දැනගත්තා. පජානාති කියන පදය යෙදෙනවා. ඊළඟට මේ මුලුල්ලම දැනගැනීම සඳහා මේ යෝගාවචරය හික්මෙනවා. ඒක අර පජානාති කියන වඩට වඩා ටිකක් අපිට කළ යුතු යමක් තියෙන බව හඟවනවා. ඒ කියන්නේ මේ මුලුල්ලම දැනගැනීම සඳහා මුලැමැද අග දැනගැනීම සඳහා මේ යෝගාවචරය බොහොම උනන්දුවෙන් ඕමනාවෙන් යෙදিলা මේ කටයුත්ත කරනවා. මෙහෙම කරනකොට අර සංසිඳෙන්න ගත්තාම හුස්ම දැල්ල නැවත හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව වෙනත් ඕලාරික අරමුණක් හඳුනලා දෙන්නෙත් නැතුව මේ කටයුත්තේම එයා නියැලෙනවා. තව දුරටත් හුස්ම රැල්ල සංසිඳෙන්න එයා අනුග්‍රහ කරනවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. එතකොට මෙන්න මේ මට්ටම පහ වුණාට පස්සේ ඒ කියන්නේ හොඳට හුස්ම රැල්ල සංසිඳිලා ආස්වාසයේද ප්‍රස්වාසයේද මේ යන්නේ කියලා වෙන් කරගන්න බැරි තරමට ඊටාම සූක්ෂම මට්ටමට තමන්ගේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පැමිණියා නම් එතනදී තමන් නින්දට වැටෙන්නේ නැතුව වෙනත් අරමුණක් හඳුරලා දෙන්නෙත් නැතුව හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව බොහොම සංසිඳිලා තමන්ගේ කයට හුස්ම ගන්න වැඩේ පවරලා තමන් මධ්‍යස්තව බොහොම උපේක්ෂා සහගතව මේ දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි ටික ටික මධ්‍යස්ත බවක් හදාගෙන අරමුණයි සිතයි වෙන් කරගෙන අරමුණත් සිතත් අතර ලොකු පරතරයක්. ලොකු කිව්වට සාමාන්‍ය වෙන් වෙලා තියෙන බවක්. ඒකට අරමුණට බැස නොගන්නා ස්වභාවයක් දැන් ඔන්න හදාගෙන. මෙහෙම හදාගත්ත යෝගියට මේ తত্ত্বය විනාඩි 20ක් 30ක් පවත්වන්න පුළුවන් නම් ඔන්න ඔහොම පවතිනකොට පින්වත්නි අන්න අපි නොදැනුවත්වම වගේ මේ සංසිඳිච්ච ස්වභාවයත් එක්ක දැන් අර කලින් නම් හුඟාක් අමාරුවෙන් තමයි මේ හුස්ම හිත පැවැත්වුවේ. හිත නිතරම පිට යනවා. එක්ක සද්දවලට හිත යනවා, එක්ක තමන්ගේ කයේ දරුණු වේදනාවලට හිත යනවා. ඒකෙන් භාවනාව කැඩෙනවා. එහෙම නැත්නම් තේරුමක් නැති හිතුවිලි එනවා, හිතුවිලි ඔස්සේ හිත යනවා, ගිහිල්ලා භාවනාව කැඩෙනවා. ඉතින් බොහොම ව්‍යායාම කළා තමයි යෝගාවචරයේ මේ අවස්ථාවට පැමිණෙන්නේ. මෙහෙම පැමිණුණාට පස්සේ හිතම මේ වැඩේ කරනවා. ඒකයි හරේ ලස්සන වැඩේ. මේ කියන්නේ අපි මේ තාක් බොහෝම උත්සාහයෙන් අපිම ගෙනල්ලා තියපු හිත දැන් එයාම ඉන්න තැන ඉන්නෝ. බොහොම සංසිඳීමෙන් යුක්තව, තෘප්තිමත් භාවයකින් යුක්තව, සතුටින් යුක්තව සිතම මේ කාර්යය දැන් බොහොම සාමකාමීව කරනවා. ඒත් අපිට කරන්න දෙයක් නැහැ. අපි මැදිහත් වෙලා කරන්න තියෙන කාර්යයක් දැන් නැති තරම්. හිත බැරි වෙලාවත් පොඩ්ඩක් ඔන්න පිට යන්න ගත්තොත් නැවත ගෙනල්ලා තබා ගැනීම විතරයි අපිට කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් හිත බොහොම සංසිඳිලා සතුටින් සංසිඳීමෙන් යුක්තව සැහැල්ලුවෙන් යුක්තව ඔන්න මේ ආනාපාන සතිය බොහොම සුන්දර විදිහට කරගෙන යනවා. ආනාපාන සතියේ කෙනෙක් යෝගාවචරයේ අත්දකින සුන්දරම අවස්ථාවක්. කෙනෙක්ට මේ අවස්ථාව හම්බුණා මේ අවස්ථාවේ කෙනෙක් පසු වෙනවා නම් මේ ලැබිච්ච සංසිඳීම හරහාම එක්තරා අන්දමක ප්‍රීතියක් ඔන්න පටන් ගන්නවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ මේ පස්වෙනි මට්ටම එහෙම නැත්නම් පස්වෙනි අදියර දැන් ඔන්න අපිට හඳුන්ලා දෙනවා. ඒ කියන්නේ දැන් මේ කලින් නොතිබිච්ච ආනාපාන සතිය වඩද්දී කලින් නොතිබුණු ප්‍රීති ස්වභාවයක් දැන් හට ගන්න පටන් ගන්නවා. ඇතම් ප්‍රීතියක් ෂණිකව හට ගන්නවා. ෂණිකව හට ගන්නවා ෂණිකව දුර වෙලා යනවා. කණික ප්‍රීති කියලා සාමාන්‍යයෙන් පොතපතේ හඳුන්වනවා. ඒ කියන්නේ දිගට පවතින ප්‍රීතියක් නෙමෙයි ෂණිකව නිකන් ඇඟ කිලිපලා යනවා. කිලිපලා ගිහිල්ලා ඒ ප්‍රීතිය අවසන් වෙනවා. නැවතත් ඇඟ කිලිපලා යනවා. කිලිපලා ගිහිල්ලා ඒක අවසන් වෙනවා. මේ විදිහට මේ පින්වුතුන් ඇතැම් විට අත්දකලා ඇති ඇඟේ නිකන් හිරිගඩු පිපෙනවා වගේ වෙනවා. කූඹි දෝනවා වගේ වෙනවා. ඔය වගේ මේ තැන් තැන්වල ශරීරයේ නිකන් ෂණීකව යම් යම් ප්‍රීති සහගත ස්වභාවයක් නලියන ස්වභාවයක් දැක ගන්න පුළුවන්. ඔන්න පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඉතින් මේ ප්‍රීතිය තවදුරටත් දියුණු වෙලා ඇතම් කෙනෙක්ට අ කුද්ධිකා පීති මුලින් වෙන්නේ කුද්ධිකා පීති අර ඇවිල්ලා යන එක එතන තමයි අර ලොමු දහ ගැනීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. කනික පීති කියන අවස්ථාවේදී ෂණිකව Tamanට දැනෙන ප්‍රීතිය. මුළු ශරීරය පුලාම ෂණිකව දැනුණා නැති වුණා. ඒ කනික පීතිය. මුලින් ආවේ කුද්ධිකා පීති. ඊළඟට කනික පීති. තවත් අවස්ථාවක කෙනෙකුට නිකන් මුහුදු රැල්ලක් ඇවිල්ලා නතර මේ ඇවිල්ලා ගියා වගේ නිකන් ප්‍රීතියක් ඇවිල්ලා මුළු කය පුලා නිකන් පැතිරිලා ඔන්න නැතිලා යනවා. නිකන් තෙමිලා ගියා වගේ Tamanට තේරෙනවා. ආයේ ඒක පොඩ්ඩ වෙලාවකින් ආයෙත් රැල්ලක් ආවා වගේ Tamanට නිකන් තේරෙනවා. දැන් එනවා යනවා ස්වභාවයක් මේ ප්‍රීතියේ තියෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට නිකන් පා වෙනවා වගේ බොහොම උද්වේග උද්වේග කර විදිහට Tamanට දැනෙනවා නිකන් පා වෙන ස්වභාවයක්. ඇතැම් වෙලාවට මුළු කය පුරාම පැතිරිච්ච මුළු කයම තෙමුණා වගේ ස්වභාවයක්. ඔන්න මතුවෙන්න පුළුවන්. මේ ප්‍රීතිය මතුවෙන්න පුළුවන් විවිධ අවස්ථා. පොතපතේ මේ විදිහට පස්වණක් ප්‍රීතියක් පෙන්වලා තියෙනවා. කුද්ධිකා පීති, කනික පීති, ඔක්කාන්තික පීති, උබ්බේක පීති, පරණ පීති කියලා. ඉතින් මේ පොතපතේ එන ඒවා ඒ අයුරින්ම අපි සියල්ල අත්දැකිය යුතුයි කියලා නියතයක් නැහැ, නියමයක් නැහැ. අපි යන යන විදිහට අපිට ඒ ඒ දවස්වල කෙරෙන විදිහට ඒ ඒ හේතුප්‍රත්‍යයන් සකස් වෙච්ච විදිහට මේ ඇතම් දේවල් ඇතම් කෙනෙකුට අත්දකින්න ලැබෙනවා. එතකොට මේ අත්දකින්න ලැබෙනකොට අන්න අපිට තේරෙනවා අපි මේ ආනාපාන සතියේ දැන් නියැලෙන අතර ඔන්න ප්‍රීති ස්වභාවයන් හට ගනිමින් පවතිනවා. අපි ඒව ගැන දැනුවත් වෙමින් භාවනාව කරනවා. ඔන්න මේ පවතින ප්‍රීති ස්වභාවයන් ගැන දැනුවත් වෙමින් අපි තවදුරටත් ආනාපාන සති භාවනාවෙම නියැලෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ඊළඟ අදිරිය අපිට පෙන්වලා දෙනවා සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ ප්‍රීති සහගත ස්වභාවයක් කයේ ඇති වෙලා බොහොම කය නිවිලා, තැම්පත් වෙලා, තමන්ගේ හිත සතුටු වෙලා මේ තියෙනකොට ඉතින් තමන්ගේ කයට සිතට සැපයක් දැනෙනවා කියන එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් ඇතැම් වෙලාවට මේ ප්‍රීතිය පහ වෙලා ගියත් මේ සුඛ ස්වභාවයක්, සැප ස්වභාවයක් සැහැල්ලු ස්වභාවයක් කයට දැනෙනවා. එතකොට මේ කයේ දැනෙන ඒ සැපය, සුවය දැනගනිමින් එයා තවදුරටත් ආනාපාන සතියේ යෙදෙනවා. එතකොට දැන් මේ කය බොහොම සැහැල්ලු වෙච්ච සැපයට පැමිණිච්ච තෘප්තිමත් බවට පැමිණිච්ච ස්වභාවයක් දැන් තියෙනවා. එතකොට මේක මේ වේදනාවේ ලක්ෂණයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කොටස් කීපයම වේදනානුපස්සනාවෙහිලා යොදලා තියෙන්නේ. එතකොට මේ හිතට දැනෙන ප්‍රීතිය, කය ලොමු දැහැ ගන්නවන ස්වභාවය, පාවෙනවා වගේ ස්වභාවය, කයේ ඇවිල්ලා නිකන් තෙමලා යනවා වගේ ස්වභාවය, ප්‍රීතිමත් වෙන ස්වභාවය, කයට දැනෙන සැප ස්වභාවය මේ සියල්ල මේ වේදනාවේ විවිධ අවස්ථා. වේදනාවේ নানা ප්‍රකාර මට්ටම්. ඒක නිසා දැන් මේ වේදනානුපස්සනාවේ එක එක තැන් තමයි මේ ආනාපාන සතිය හරහා මේ යෝගාවචරය ස්පර්ශ කරන්නේ. ඊළඟට චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. එතෙන්දී චිත්ත සංඛාර කියලා කියන්නේ පින්වත්නි වේදනා සංඥා කියන ධර්මතා දෙක. ඒ කාරණය චුල්ල වේදල්ල සූත්‍රයේදී එහෙම බොහොම මැනවින් පැහැදිලි කරලා තියෙනවා. මේ චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනාවටත් සංඥාවටත් එතකොට දැන් මේ භවනාව කරගෙන යන අතර දැන් අපි කතා කළා ප්‍රීතිය කියන ඒ ස්වභාවය හටගන්න ආකාරය. සුඛය, සැපය, එහෙම නැත්නම් සුවය, සැහැල්ලුව මේ වගේ ස්වභාවයන් හටගන්න ආකාරය අපි කතා කළා. ඉතින් මේකේ ඇතැම් වෙලාවට කෙනෙකුට ටිකක් තමන් ආනාපාන සතියේම නියැලෙනකොට ඇතැම් වෙලාවට මේ අපි කතා කරපු සැපසහගත ස්වභාවය වෙනුවට දුක් සහගත ස්වභාවයක් පවා මතුවෙන්න පුළුවන්. දැන් මේ දුක දිහා පවා බොහොම මදහත් සිතින් දැකීමේ හැකියාවක් මේ වෙන විට මේ යෝගාවචරයට ලැබිලා තියෙනවා. ඒකයි අපි සාමාන්‍යයෙන් එක පාරටම මේ වේදනානුපස්සනාවක් එහෙම නැත්නම් කයේ හටගන්නා වේදනාවක් නිරීක්ෂණය කරන්න යන්න නරකයි. ඒ වෙනුවට හොඳින් ආනාපාන සතියේ කෙනෙක් නියැලිලා ආනාපාන සතියේ සෑහෙන පට්ටමකින් සතිය දියුණුනාට පස්සේ බුදුරජාන් වහන්සේත් අර මුලින් කාරණා හතර පෙන්눔 කරන්නේ මේ ආනාපාන සතියටම අදාළව. ආනාපාන සතියේ දිග දැන ගැනීම, එහෙම නැත්නම් උස්ම රැල්ලේ දිග දැන ගැනීම, කොට දැන ගැනීම, මුලුල්ලම දැක ගැනීම, සංසිඳීම. මේ සියල්ල ආනාපාන සතියටමයි අදාළ. එතකොට මේ ආනාපාන සතියේම යම් පමණක නියලිලා එතනින් හදාගත්ත සතියක් එකඟ බවක් සමාධියක් තියෙන මට්ටමේදී තමයි අන්න අපිට වේදනාවක් දිහා මදහත් සිතින් බලන්න පුළුවන් ශක්තිය ගොඩනැගෙන්නේ. එහෙම නැතුව අපි එකපාරටම වේදනාවක් එක්ක ඔට්ටු වෙන්න ගියොත් අපේ හිතේ ගැටීමක් ඇති වෙන්න පුළුවන්. දැනෙන්නේ දුක් වේදනාවක් නම් හිතට එන්න පුළුවන් අදහසක් මේ මම කොච්චර දැන් මේක නිරීක්ෂණය කළත් මේක තාම පහව ගියේ නැහැ. එතකොට ඒ බඳු අදහසක් කෙනෙකුට එන්නේ එයා මේ නිරීක්ෂණය කරන්නේ වේදනාව පහව යැවීමේ සඳහා පහ කර ගැනීම සඳහායි නිරීක්ෂණය කරන්නේ. නමුත් මදහත් සිතකින් වේදනාව දිහා බලන යෝගාවචරයේ ඒ දිහා බලන්නේ ඒ ඒ වේදනාව නැති කර ගැනීමේ අදහසකින් නෙමෙයි. ඒ වෙනුවට මේ වේදනාව දැන් එයාගේ භවනා අරමුණ බවට පත් වෙලා. මේ වේදනාව කියන අරමුණේ කොහොමද එයා දැන් වේදනාව කියන අරමුණ කොහොමද දැන් විවිධ අන්දමින් වෙනස් වෙන්නේ? කොහොමද ඒක සියුම්ව හටගන්නේ? ඒක විවිධ අන්දමින් චලන ස්වභාවයන් ඇති කරන්නේ කොහොමද? ඇතැම් වෙලාවට පැතිරෙන්නේ කොහොමද? යම් සුළු ප්‍රදේශයක් කරහා පැතිරෙන්නේ කොහොමද? ඊළඟට තමන් නොදැනුවත්වම ඒක පහව යන්නේ කොහොමද? දුර වෙලා යන්නේ කොහොමද? ඊළඟට තමන්ගේ පාලනයකින් තොරව තවත් තැනක වේදනාවක් හටගන්නේ කොහොමද? ඒකත් අර විදිහටම වෙනස් වෙන්නේ කොහොමද? ඒ වේදනාවත් පහව යන්නේ කොහොමද? මේ විදිහට තනින් තන ෂණිකව හටගන්නා මේ වේදනා ස්වභාවයන් මදහත් සිතින් නිරීක්ෂණය කිරීමක් එතකොට මේ යෝග්‍යාවචරයට මේ මට්ටමේදී ලැබෙනවා. මොකද එයා කායානුපස්සනා මට්ටමක් පහු කළා සෑහෙන එකඟ බවක් එළඹ සිට සිහියක් සියුම් සතියක් තීව්‍ර සතියක් සහිතව පැමිණි යෝගාවචරයෙක්. එයාට එතකොට පුළුවන් මේ වේදනාවෙන් අත මිදිලා වේදනාවට හසු නැතුව වේදනාවෙන් හිත කලකිරව නැතුව වේදනාවත් එක්ක ගැටෙන්නේ නැතුව වේදනාව භාවනා අරමුණක් වශයෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සැප වේදනාවක් දැනුණත් ඒ සැප වේදනාවට අහු වෙන්නේ නැතුව ඒ සැප වේදනාවට මුලා වෙලා ඒත් එක්ක විවිධාකාර සිතුවිලි ගොඩනගන්නේ නැතුව වේදනාව වේදනාවක් වශයෙන් දැක ගැනීමේ හැකියාවක් අන්න ඒ යෝගාවචරයට ලැබිලා. එතකොට පින්වත්නි ඒකයි මේ වේදනා සහ සංඥා දෙක එකට යොදලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් ඒකේ තවදුරටත් අපි මේ සංඥා පැත්තත් පැහැදිලි කරන්න බැලුවොත් දැන් ඇතම් කෙනෙකුට මේ මට්ටමේදී හිත බොහොම සියුම් වුණාට පස්සේ සංසිඳුණාට පස්සේ ඇතම් විවිධාකාර දේවල් සංඥා වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද දැන් හිත පවතින බොහොම සියුම් මට්ටමක ඒ අවස්ථාවේදී මේ විඥාණය විවිධ විදිහට අපිට අරමුණු ගනලා දෙනවා. ආසව අනුසේ ධර්මයන් හරහා අපේ හිතට විවිධ පරණ මතකයන් අවදි කරලා දෙනවා. අපි කැමති දේවල් මතක් කරලා දෙනවා. අපි දැකපු දේවල් මතක් කරලා දෙනවා. ඊළඟට අපේ ඇහිච්ච ප්‍රිය දේවල් මතක් කරලා දෙනවා. එමන්ත හිතේ තිගැස්සීමක් ඇති කරපු දේවල් මතක් කරලා දෙනවා. දැන් විවිධාකාර සංඥා මීට කලින් නොතිබිච්ච සංඥා ඔන්න දැන් පේන්න ගන්නවා. ඉතින් ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ දැන් නැවතත් මේ භාවනාව වැටිලාද? මම කරගෙන හිටියේ භාවනාව දැන් පිරිහිලාද? පිරිහීමක්ම නෙමෙයි මේ මට්ටමකට එනකොට මේ විඥාණයට හොඳින් තහවුරු වෙන්න, බැස ගන්න තැනක් නැති වුනහම මේ හිතේ තියෙන පරණ දේවල් හරහා ඔන්න විඥාණය බැස ගන්න තැනක් හොයනවා. එතකොට මේ විදිහට විවිධ පරණ මතකයන් විවිධ රූප පෙනෙන්න ගන්න පුළුවන්. Tamanට කලින් නොඇසිච්ච සද්ද ඇහෙන්න ගන්න පුළුවන්. නොදැනිච්ච ගඳ සුවඳ දැනෙන්න ගන්න පුළුවන්. නොදැනිච්ච ස්පර්ශයන් දැනෙන්න ගන්න පුළුවන්. නමුත් මේ මට්ටමේදී අන්න අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අපිට මේ පෙනෙන දේවල් ඔස්සේ ගියොත් මුලා වෙනවා. විශේෂයෙන්ම බහුලව අහන්න ලැබෙන්නේ මේ පෙනෙන දේවල්. Tamanට බුදුහාමුදුරුව පෙනුණා කියනවා, ශ්‍රී මහබෝධිය පෙනුණා කියනවා, ඇට සැකිල්ලක් පෙනුණා කියනවා, මිය ගිය අම්මා තාත්තා පෙනුණා කියනවා. ඉතින් මේ විදිහට নানা ප්‍රකාර දේවල් පෙනුණා කියනවා. නමුත් පින්වත්නි මේ පෙනිච්ච එකක්වත් ඔස්සේ යා යුතු නැහැ. පෙනිච්ච එකක් හෝ ඔස්සේ අපි ගියා නම්, පෙනිච්ච දේවල් අපේ අරමුණ කරගත්තා නම් අන්න එතනම අපි මුලා වෙනවා. ඒක නෙමෙයි නිවැරදි මාර්ගය. මාර්ගය වෙන්නේ අන්න ඒවා බැහැරලන්න ඕනේ. ඒව ගැන හිතන්නේ නැතුව, ඒවට අපේ අවධානය යොමු කරන්නේ නැතුව, මේ පේන දේවල් සියල්ල බැහැරලිය යුතුයි. මොකද ඒව ඇවිල්ලා මේ එක අතකින් මේ මායя දාපු තොණ්ඩු වගේ. අපි මේ භවනා යන කරගෙන යනකොට මායя දානවා එක එක තොණ්ඩු. ඒ දාපු තොණ්ඩු වගේ තමයි මේ ඇහැට පේනවා වගේ දැන් පේන දේවල්. ඒ කිසිම දෙයක් ඔස්සේ යන්නේ නැතුව අන්න මේ වේදනා සංඥා දෙක සම්බන්ධයෙන් දැනුවත් වෙමින් එයා තවදුරටත් ආස්වාස ප්‍රස්වාසයේ එහෙම නැත්නම් මේ ආනාපාන සතියේම සතිය පවත්වනවා. ඒකයි චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ යෝගාවචරයට හම්බ වෙන විවිධාකාර මග සලකුණු කියලා කියන්න පුළුවන්. භාවනාව කරගෙන යනකොට යෝගාවචරයෙකුට හම්බ වෙන මේ භාවනා මාර්ගයේ තියෙන විවිධ මගසලකුණු. එතකොට මේ මගසලකුණු තේරුම් අරගෙන මේ මගසලකුණු වලින් Tamange භාවනාව වට්ටගන්නේ නැතුව පිරිහිලා ගන්නේ නැතුව ඒවා බොහොම සූක්ෂමව නුවණැතිව මගහරවාගෙන ඉදිරියට යාම තමයි යෝගාවචරයෙකුගේ යුතුයකම වෙන්නේ. දක්ෂතාවය වෙන්නේ. ඉතින් අපි මේ කාරණා හොඳට දැනගෙන සිටියා නම් මේ අපිට පේන එකක්වත් ඔස්සේ අපි යන්නේ නැතුව අපිට පුළුවන් මේ ආනාපාන සතියේම හිත රඳවන්න. විශේෂයෙන්ම මේ දේශනාව බුදුරජාන් වහන්සේ විපස්සනාව මුල් කරගෙනයි යන්නේ. 16 ආකාරයකින් පෙන්වන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කියන්නේ විපස්සනා භාවනාවට විශේෂත්වයක් දීපු තැනක්. විපස්සනා භාවනාව කුළු ගන්නපු තැනක්. එතකොට මේ දැනෙන දේවල් ඔස්සේ යන්නේ නැතුව දැනෙන සමාවෙන්න. පෙනෙන දේවල් ඔස්සේ යන්නේ නැතුව, පෙනෙන සංඥා ඔස්සේ යන්නේ නැතුව විශේෂයෙන්ම, පෙනෙන රූප ඔස්සේ යන්නේ නැතුව එතකොට මේ යෝගාවචරයා ප්‍රඥාවන්ත වෙනවා, දැනුවත් වෙනවා. ආනාපාන සතියේම දැනෙන දේ තුලම හිත පවත්වගෙන යන්න. අන්න පින්වත්නි, මෙහෙම මේ තැනත්තා හුරු වෙනවා නම්, හික්මෙනවා නම් අන්න හතරවෙනි මට්ටම බුදුරජාන් වහන්සේ කියන්නේ පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. අර අහු වෙන්න තිබිච්ච තැන් දැන් අපි මගහරවනවා. අහු වෙන්න තිබුණා ඇහැට දැක් පේුණා වගේ දේවල් පේන්න ගත්තා. ඔන්න අහුුනේ නෑ. ඒ ටික මගහරව ගත්තා. අන්න ඒ ටික දැන් සමනය වෙනවා. කලින් හොඳට පෙනුණා වගේ තිබිච්ච රූප අපි අහු නොවෙච්ච නිසා අපේ අවධානය ඒවට යොදන්නේ නැතුව අපි ආස්වාස ප්‍රස්වාසයේම හිත පවත්වන්න උත්සාහවත් වුන නිසා අන්න ඒවෙන් හිත මිදෙනවා. ඒවට අහු උනේ නැහැ. ඒවෙන් හිත මිදීම එහෙම නැත්නම් ඒවා සංසදී යාම තමයි මේ අධේ රිදි පෙන්වන්නේ. වේදනාවක් දැනුණත් මේ වේදනාවට අවධානය යොමු කලේ තනිකරම ආනාපාන සතිය අතහැරලා නෙමෙයි. ආනාපාන සතිය බලන ගමන් පැත්තකින් වගේ අර වේදනාව දිහා දැනුවත් වුණා. Tamanට අවශ්‍ය නම් ආනාපාන සතියේටම වුණත් එන්න පුළුවන්. දැන් එක අතකින් නිකන් පැත්තෙන් බලනවා වගේ. අනුන්ගේ දිහා බලනවා වගේ. ආනාපාන සතියේම මුල් කරගත්තා, ඒකෙන් දැනුමක් හදාගත්තා, සතියක් හදාගත්තා. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන්, අතුරුඵලයක් වශයෙන් මේ පැමිණෙන වේදනාවන් දිහා Taman දැනුවත් වුණා. සංඥාවන් නම් අහුවෙන්නේ නැතුව අතහැරලා දැම්මා. මෙහෙම වෙනකොට අන්න පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති කියලා මේ බුදුරජාන් වහන්සේ කියන මේ ආනාපාන සතියේ නියැලෙනවා නියැලෙද්දී මේ පැමිණෙන වේදනාවන් සමනය වෙන්න ඉඩ හරිනවා. පැමිණෙන සංඥාවන් මගහැරෙන්න අතහැරෙන්න ඉඩ හරිනවා. ඉතින් ඒකාතකින් මේක අත්දකින්න කෙනෙකුට තමයි මේක තේරෙන්නේ. මොකද තමන් අර සංඥාව ඔස්සේ ගියොත් වැරදිනවා. ඒ නිසා ආනාපාන සතියෙම ගුරු කරගෙන ආනාපාන සතියෙම තමන්ගේ ෂේම භූමිය කරගෙන දැන් මෙයා මේ පැමිණෙන චීච්ච බාධාවන් දුරු කරගන්නවා. දුරු කරගෙන අන්න එක අතකින් මේ වේදනාවන පස්සනාව දැන් නොදැනුවත්වම සිද්ධ වෙනවා. මොකද Tamanට කයට දැනෙච්ච විවිධ වේදනාවන් තිබුණා සුඛ සහගත වේදනාවන්, ප්‍රීති සහගත වේදනාවන්. ඒවටත් ඇලුනේ නැහැ. ඒවත් Tamanට තේරෙන්න ගත්ත මේ එනවා යනවා. කයට සැපයක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා. ඔන්න අද දැනුණා හෙට නැහැ. මේ පරයන්කේ දැනුණා ඊළඟ පරයන්කේ නැහැ. Tamanට තේරෙනවා මේවා ඔස්සේ අපි ගියොත් ඔන්න මුලා වෙනවා. ඉතින් මෙයාට තේරෙනවා මේ මේවා ඔස්සේ යන්නේ නැතුව මේවම බලාපොරොත්තුෙන් භවනාම කරන්නේ නැතුව මේ ආනාපාන සතිය කියන මේ මධ්‍යස්ථ අරමුණක් මුල් කරගෙන භාවනාව කරගෙන යනවා. එතකොට පින්වත්නි මේ යෝගාවචරයට පුළුවන් වෙනවා කොයි තරම් ප්‍රබල සැපයක් දැනුණත් ඒකට ඇලෙන්නේ නැතුව සැපේ නිරීක්ෂණය කරන්න හැකියාවක් ලැබෙනවා. කොයි තරම් දුකක් දැනුණත් ඒ දුකට ද්වේෂ කරන්නේ නැතුව ආනාපාන සතියේ නියැලෙන්න අන්නේ යෝගාවචරයට අවශ්‍ය හැකියාව ලැබෙනවා. මේක බොහොම ප්‍රබල මට්ටමක්. මොකද අපේ හිත නිරන්තරයෙන්ම සැපයට කැමති. සැපයක් දැනුණහම අපි ඒ සැපය ඔස්සේ දුවගෙන යනවා. ඒ වගේම අපේ හිත බොහොම දුකට අකමැති. දුකක් දැනුණ ගමන්ම අපි ඒ දුකෙන් මිදෙන්න. දුක දුරු කරගන්න, දුක ඉක්මනට අයින් කරගන්න උත්සාහත් වෙනවා. නමුත් දැන් මේ මට්ටමේ ඉන්න යෝගාවචරයා එහෙම උත්සාහයක් දරන්නේ එයා දැන් එක්තරා අන්දමක මධ්‍යස්ත බවක්, උපේක්ෂාවක් හිතේ හදාගෙන තියෙන්නේ. ඒ නිසා එයාට කොයිතරම් සැපයක් දැනුණත් ඒකට එයා ලොල් වෙන්න යන්නේ නැහැ. ඒක තවදුරටත් පවත්වන්න ඕනේ කියලා ඌමනාවක් එයාට නැහැ. මොකද එයා දන්නවා මේ සැපය කියන එක ස්ථිර දෙයක් නෙමෙයි. මේ සැපය මතුණාට ඒක නැවතිලා යනවා, නැති වෙලා යනවා, දුර වෙලා යනවා. ඊළඟට දුකක් පැමිණියත් මේ දුකත් නිරන්තරයෙන්ම පවතින දෙයක් නෙමෙයි. මේ දුකත් වෙනස් වෙන දෙයක්. දුකත් දුර වෙලා යන දෙයක්. අන්න මේ සැපත් දුකත් කෙරෙහි මධ්‍යස්ථ හිතින් බලන්න පුළුවන් ශක්තියක් මේ යෝගාවචරයා තුල ගොඩනගෙනවා. මේ කාරණාව හරිම ලස්සනට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා ආනාපාන සංයුත්තේ එන දීප සූත්‍රය කියලා සූත්‍රයක. බුදුරජාන් වහන්සේ කියනවා සුකංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. සුකංච වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. ඒ කියන්නේ මේ සැප වේදනාවක් දැනුණත් ඒක මේ අනිත්‍යයි. මේක මේ වෙනස් වෙන දෙයක් කියලා අන්න එයාට දැන් තේරෙනවා. ඒ අනිත්‍ය ස්වභාවය දැක ගනිමින් අන්න එයා භවනාවේ යෙදෙනවා. ආනාපාන සතියේ යෙදෙනවා. ඊළඟට සුඛංච වේදනං වේදේති අනොජ්ජෝ අනජ්ජෝසිතාති පජානාති. ඒ කියන්නේ සුඛ වේදනාවක් දැනිලත් ඒකට බැහැ ගන්න නැතුව ඒක ඇතුළට රිංග ගන්නේ නැතුව අන්න යා මේ සුඛ වේදනාව මධ්‍යස්ත හිතින් විඳ ගන්නවා. ඉතින් අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි සැපයක් දැනුණ ගමන් ඒක මගේ කියලා අල්ලගන්න එක. තව කොහොමද මේක තව දුරට පවත්වන්නේ කියලා ඒකට ලොල් වෙන්න හැටි. ඒක බදා ගන්න හැටි. ඒක තමයි අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය. දැන් මේ යෝගාවචරයට හැකියාවක් ලැබිලා තියෙනවා අර හදාගත්ත මධ්‍යස්ත බව නිසා කොහොමද මේ දැනෙන සැපයට ලොල් නොවී දැනෙන සැපය දිගට පවත්වන්න උත්සාහවත් නොවි මේක මේ ඇති වෙලා නැති වෙලා යන හැටි කොහොමද කියලා බලන්න යාට අන්න හැකියාවක් ලැබිලා. සා අනිච්ඡාති පජානාති. මේක ඇති වෙලා නැති වෙලා යන හැටි එයා දැනගන්නවා. අනජ්ජෝසිතානි පජානාති. දැන් මේකට බැසගත්තේ නැතුව මේකට රිංගගත්තේ නැතුව එයා නැති වෙලා යන හැටි අන්න දකිනවා. අනබිනන්දිතානි පජානාති. මේකෙන් ලොකු සතුටක් හිත පිනායාමක් එහෙම නැත්නම් මේ සැපය නිසා බොහොම කියාපෑමක් කරන්නේ නැතුව තමන් මේවා මේ ඇවිල්ලා නැති වෙලා යන දේවල් කියලා තේරුම් අරගෙන මේ කටයුත්ත යාක් කරනවා. ඉතින් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දුක් වේදනාවන් ගැනත් පෙන්නනවා. දුක් වේදනාවක් පැමිණියත් ඒක යන් ආවා ගියා කියලා. එහෙම නැත්නම් මේ ආවේ මේක දිගටම ඉන්න නෙමෙයි මේකත් නැති වෙලා යනවා කියලා මේ අනිත්‍ය දකින්න සුළුව දැන් වේදනාව ගැන එයා තේරුම් ගන්නවා. අනිත්‍ය දකින්න සුළුව උපේක්ෂා වේදනාවක් දැනුණත් අන්න එයා තේරුම් ගන්නවා. ඊළඟට දුක් වේදනාවක් පැමිණියත් ඒ දුක් වේදනාවට ඕන්ට වඩා කිට්ටු වෙලා ඒකෙන් හිත ගටා ගන්නේ නැතුව ඒකෙන් හිත පාරව ගන්නේ නැතුව හිත නරක කරගන්නේ නැතුව එක්තරා අන්දමක මධ්‍යස්ත බවක් රඳවා ගනිමින් මේ දුක් වේදනාවත් ඇති වෙලා නැති වෙලා යන හැටි එයා තේරුම් ගන්නවා. ඒකෙන් විසංයුක්ත වෙලා ඒකෙන් මිදිලා එයා කටයුතු කරනවා. ඉතින් ඒ කාරණාව ඊළඟට බුදුජානන් වහන්සේ පෙන්නනවා සුඛංචේ වේදනං වේදියති විසංයුත්තෝ තං වේදේති. මේ දීප සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ දැන් මේ සුඛ වේදනාවක් සැප වේදනාවක් දැනුණත් ඒකෙන් මිදිලා ඒකට අහු වෙන්නේ නැතුව ඒකට ගොදුරු වෙන්නේ නැතුව මධ්‍යස්ත සිතින් පැත්තක ඉඳලා අන්න ඒ වේදනාව විඳගන්නවා. දුක් වේදනාවක් පැමිණියත් දුක් වේදනාවෙන් හිත කලකිරව ගන්නේ නැතුව හිත ගටා ගන්නේ නැතුව හිත නරක කරගන්නේ නැතුව ඒකෙන් අයින් වෙලා ඔන්න දුක් වේදනාවත් විඳ ගන්නවා නොදුක් නොසුව වේදනාවක් පැමිණියත් ඒකෙනුත් මුලා වෙන්නේ නැතුව මගහරව ගන්නෙත් නැතුව ඒ නොදුක් නොසුව වේදනාවත් ඒ ආකාරයෙන් මෙයා විඳ ගන්නවා දැන් පින්වත්නි මේ විදිහට ආනාපාන සතිය හරහාම මේ විදිහට මේ වේදනානුපස්සනාවක නියැලෙන යෝගාවචරයෙක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාරණාව බොහොම තීව්‍ර මට්ටමකින් පැමිණෙන මට්ටමත් ඒ කියන්නේ ඇතම් අවස්ථාවක දැන් මේ යෝගාවචරයා මේ ක්‍රමේම යෙදිලා මේ වේදනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය හොඳින් වටහාගෙන ඒක ඇති වෙලා නැති වෙලා යන හැටි හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන යෝගාවචරයෙක් නම් එකාතකින් බොහොම උපේක්ෂාවක් වර්ධනය කරගත්ත යෝගාවචරයෙක් නම් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් මේ වේදනානුපස්සනාව හරහාම සෑහෙන ප්‍රබල මට්ටමකට හිත වඩාගත් යෝගාවචරයෙක් නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා එයාට මරණයටපත් වෙන තරමේ මරණාසන්න මට්ටමේ එහෙම නැත්නම් මාරාන්තික වේදනාවක් දැනුණත් ඒ තැනත්තා තේරුම් ගන්නවලු මේ මරණයත් එක්ක මේ වේදනාව සියල්ල සම්පූර්ණ සංසිඳලා යනවා. සිසිල්ලලා යනවා. මොකද මගේ වේදනාවත් එක්ක ගැටීමක් නැහැ. වේදනාවත් එක්ක ඇලීමක් මගේ නැහැ. මේ කය පවතිනකන් වේදනාව දැනෙනවා. ඒක මට වළක්වන්න බෑ. නමුත් දැන් මෙන්න ජීවිතය අවසන් වෙන මට්ටමේ වේදනාවක් පැමිණිලා. මේ වේදනාව අවසන් වුණාට පස්සේ ඒත් එක්කම කය සිසිල් වෙනවා ජීවිතය අවසන් වෙනවා. බලන්න එක අතකින් බුදුරජාන් වහන්සේ මේ වේදනානුපස්සනාව හරහා මේ මරණාසන්න මොහොත දක්වා එකතකින් අපිව පුහුණු කරනවා. අපේ හිතේ තියෙන බය දුරු කරනවා. මරණාසන්න මොහොතේදී පවා දැනෙන්න පුළුවන් වේදනාව එයා එකතකින් භාවනාවට ලක් කළා. එතනදිත් සතියෙන් යුක්තව වේදනාව දිහා දැකලා වේදනාවත් එක්ක ගැටිලා නැහැ. මරණ මාරාන්තික වේදනාව වුණත් අන්න මේ තැනත්තට පුළුවන් වෙලා තියෙනවා භාවනා මානසිකාරයක් කරගන්න. භාවනාවට අමුද්‍රව්‍ය කරගන්න. එක අතකින් බොහොම ප්‍රබල මට්ටමක්. එතකොට මේ යෝගාවචරයා වේදනානුපස්සනාව මුල් කරගෙනම මේ සූත්‍රයේ දීප සූත්‍රයේ විස්තර කරන ආකාරයට තේරුම් ගන්නවා බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවකින් පෙන්නනවා දැන් අපි දන්නවා මේ පහනක් දැල්වෙන්නේ පහන් තිරයත් තෙල් ටිකක් නිසා තෙලුත් අවශ්‍යයි පහන් තිරයකුත් අවශ්‍යයි. පහන් තිරේ දැල් වෙනවා තෙල් ටිකෙන් ටික අවසන් වෙනවා. එතකොට මේ යෝගාවචරයා තේරුම් ගන්නවලු සාමාන්‍යයෙන් මේ ජීවිතයත් මෙන්න මේ වගේ. පහනේ තෙල් අවසන් වීමෙන් හෝ මේ තිරේ අවසන් වීමෙන් පහන කවදා හරි නිවිලා යනවා වගේ. මේ ජීවිතයත් එක්කෝ මේ ආයුෂ ඡය වීමෙන් එහෙම නැත්නම් යම් ආකාරයකින් මේ කය අඩපණ වීමෙන් මේ මරණයටපත් වෙනවා. එතකොට මේක මේ ස්වාභාවික සිද්ධියක්. ඒ නිසා ඒ අවසාන මොහොතේ පවා මරණ මොහොතේ පවා ඒ මරණ මොහොතට උපේක්ෂාවෙන් මේ තැනත්තා එතකොට මේ මරණ වේදනාව විඳ ගන්නවා. මරණ වේදනාවේදී කෑ ගහන්න වැළපෙන්න යන්නේ නැහැ. මරණ වේදනාව බොහොම උපේක්ෂා සහගතව විඳ ගන්නවා. විඳගෙන මේ මරණයෙන් එක අතකින් කියන්න පුළුවන් ඊටාම ගැඹුරු මට්ටමකට යනවා. ඒ කියන්නේ සියල්ල අවසන් වෙනවා. එතකොට පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයෙන් කුළු ගන්නවන මේ වේදනානුපස්සනාව ඊටාම සරලව පටන් අරගෙන තමන්ගේ මේ ආනාපාන සතියේදී දැනෙන සාමාන්‍ය සතුටු ස්වභාවයක් හිත පිනා යන ස්වභාවයක් කියන මේ ඊටාම සරල මට්ටමකින් පටන් අරගෙන ඒ සියල්ල ඇති වෙලා නැති වෙලා යන හැටි ආකාරයෙන් නිරීක්ෂණය කරමින් ඒවට බැස නැතුව, ඒවට ලොල් නැතුව, ඒවත් එක ගැටෙන්නේ නැතුව අන්න හිතේ ක්‍රමානුකූලව උපේක්ෂාව වඩා ගනිමින් අන්න ඒක තීව්‍රම මට්ටම වෙන මේ මරණාසන්න මොහොතේදී පවා ඒකට මැදහත් සිතින් කොහොමද මුහුණ දෙන්නේ? ඒ මරණ මාරාන්තික වේදනාවටත් උපේක්ෂා සහගත වෙන්නේ කොහොමද? කියන මේ ඊටාම ක්‍රමානුකූල මට්ටමක් දක්වා ක්‍රමානුකූලව යන තීව්‍ර මට්ටමක් දක්වා මේ සූත්‍ර දේශනාවන්හි විස්තර කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපිට අද මතක් කරන්න මේ විශේෂයෙන් යෙදුනේ බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී වේදනානුපස්සනා කොටසට පෙන්නලා තියෙන මේ පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියන කොටසත් සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති කියන කොටසත් චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති කියන කොටසත් පස්සම්භයං චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියන කොටසත්. එතකොට මේ කොටස් හතරෙදී බුදුරජාන් වහන්සේ අපිට මේ ආනාපාන සතිය හරහාම වේදනානුපස්සනාව වේදනානුපස්සනාව කරන ආකාරය පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ කරුණු දැනගෙන ආනාපාන සතිය හරහාමත් කෙනෙකුට බොහොම ක්‍රමානුකූලව වේදනානුපස්සනාවේ නියැලෙන්න පුළුවන්. වේදනානුපස්සනාවේ නියැලෙන ගමන් අන්න හිතේ මැදහත් බව උපේක්ෂාව වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ මැදහත් බව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතේ පැමිණෙන විවිධාකාර දුක්ඛම් දුක්ඛම් කටලුවලදී හිත වට ගන්නේ නැතුව හිත කඩා ගන්නේ නැතුව ඒ බොහොම දුක්ඛම් කටලු අවස්ථාවත් ජීවිතේ බාධක අවස්ථාවනුත් අර තමන් හදාගත්තු උපේක්ෂාවෙන් දැක ගන්න උපේක්ෂාව පිහිට කරගෙන ඒ දුක්ඛම් කටළු කම් කටළු ජය ගන්න අන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ ආනාපාන සති කොටස අපේ ජීවිතවලට බද්ධ කරගෙන මේ වේදනානුපස්සනාව අපේ ජීවිතවලට යා කරගෙන අපි උත්සාහවත් වෙමු අපේ මේ එදිනදා ජීවිතයේ පවා අපිට විඳින්න වෙන විවිධාකාර දුක් ගැහැට මදහත් සිතින් විඳ ගන්න. අපේ ලොකු සාමින් වහන්සේ නිතර මතක් කරන අවවාදයක් තමයි පැමිණි දුක් පැණි රසයි කියන එක. ඒ කියන්නේ අපිට මේ දුක් එනවා කියන එක වළක්වන්න බෑ. භාවනාවේදී වේවා මේ දැනෙන වේදනාවන් නවත්වන්න හැකියාවක් නැහැ. එදිනදා ජීවිතයේදී මුහුණ පාන්න වෙන දුක්කම් කටළු කම් කටළු නවත්තන්න හැකියාවක් නැහැ. ඒව එනවාමයි. නමුත් සැබෑ යෝගාවචරයේ මේ භාවනාවෙන් ලබන අත්දැකීම් තමන්ගේ මේ එදිනදා ජීවිතයත් එක්ක එකතු කරගෙන අර හදාගන්න භවනා සිත වැඩිච්ච සිත උපේක්ෂා සහගත හිත අන්න යොදා ගන්නවා අර විවිධාකාර බාධක හමුවේ නොසැලී ඉන්න. ඉතින් අපිත් මේ ධර්ම කරුණ තේරුම් අරගෙන භාවනා කරලා අපේ හිතෙත් මේ නොසැලෙන ගුණය දියුණු කරගෙන සසරින් මිදිලා මේ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ භවනා ක්‍රම අපි යොදා ගනිමු. එසන් ඒ සඳහා අපි සියලු දෙනාටම අද අද ධර්ම දේශනාවත් ඒකාන්තයෙන් උදව් වේවා ඒ සඳහා යම් මඟ පෙන්වීමක් කරාවා කියලා ධර්මදේශනාව අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා.